දවසට වරක්වත් බුදුගුණ සිහි කරමු. සම්පාදක ත්‍රිපිටකාචාර්ය මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍ය නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අරහම් බුදු ගුණය සෝ භගවන් ඉතිපි අරහං අරහං වතසෝ භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං අරහන්තං සිරසා නමාමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හාං උපාදාන ජාති ජරා ව්‍යාධි මරණයන් ඉක්ම වූහෙන්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ යසස කීර්තිය ධනය බලය සීලය සමාධි ප්‍රඥා ඥානාදී කිසිදයකින් මානයෙන් උඩගුණ වූ හේින්ද දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යං ආදීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ත සුදුසු වූ හේින්ද රහසින් වත් පවක් නැතේ අතිපාරිසුද්ධ චිත්ත සන්තානයෙන් සිදු නොහල හිඳ ඇසින් රූප දැක කනින් ශබ්ද ගසා නාසයෙන් ගඳ සුවඳ දන දිවෙන් රස දන ශරීරයෙන් ස්පර්ශය ලබා මනසෙන් අරමුණුගෙන නොඇලුණුසේක නොගැටුනුසේක මුලා නොවනුසේක ආසාව දුරු කළසේක නැවත නූපදින පරිදි කෙලෙස් දහස් පන්සියක් දුරු කළසේක මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්සේගේ ඒ අරහං බුදු ගුණ බලය සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා සාදු සාදු සාදු සම්මා සම්බුද්ධ ගුණය සෝ භගවායතේ සම්මා සංබුද්ධ සම්මා සංබුද්ධ වතසෝ භගවා තං භගවන්තං සම්මා සංබුද්ධං සරණං ගච්ඡාමි තං භගවන්තං සම්මා සංබුද්ධං සිරසා නමාමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අතීත වර්තමාන අනාගත යන තුන් කාලයටම ගයත් ධර්මයන් තමන් වහන්සේගේ නුවණින්ම අවබෝධ කරගත් ලේක රූප වේදනා සංඥා සංකාර විඥානයන පංච උපාදානස්කන්ධය දුක්ඛ සත්‍යම බව පිරිසිඳ අවබෝධ කරගත්සේක යම දුකං උපදවන්නා වූ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවන් සමුදය සත්‍ය වශයෙන් අවබෝධ කරගත්සේක අවිද්‍යාව තණ්හාව නොපවත්නා වූ නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් අවබෝධ කරගත් සේක නිර්වාණ අවබෝධ කර ගැනීම සඳහා පිළිපැදිය යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මාර්ග සත්‍ය වශයෙන් අවබෝධ කරගත් සේක සංකාර විකාර ලක්ෂණ ප්‍රඥාප්තේ නිබ්බාන යන පස්වදරුම් යේය මණ්ඩල ධම්මයන් ගුරු උපදේශ රහිතවම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්නේන් සම්මා සංබුද්ධ නම් වනසකා මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ සම්මා සංබුද්ධ බුදු ගුණ බලය සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා සාදු සාදු සාදු විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය සෝ භගවාගති පිවිඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ වතසෝ භගවා තං භගවන්තං අවිජ්ජාචරණ සංකම්මං සරණං ගච්ඡාමි තං භගවන්තං විද්‍යාචරණ සංපන්නං සිරසා නමාමි මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන් අවබෝධ කරන්නා වූ විදර්ශනා ඥානයෙන්ද තමන් වහන්සේගේ කයින් අන් කයක් මවපන්නා වූ මනෝමය රුද්ධි විද ඥානයෙන්ද අසම සම වූ අනන්ත අපරිමාණ වූ ත්‍රිදීපාතිහාරං පාන්නාවෝ ත්‍රිදීපාතිහාරය ඥානයන්න මේ ලෝක ධාතුවේ පවතින ඕනෑම කොට හඳක් ඒ මොහොතේම අසාදනගත හැකි නොවන ඇතේ දිව්‍ය සෝත ඥානයෙන්ද අනුන්ගේ සිත් දන්නා වූ නුවණ ඇති පරචිත්ත විජානන ඥානයෙන්ද පෙරාත්මය ගැන දන්නා වූ පුබ්බේ නිවාසානුස්මත ඥානයෙන්ද සත්වයන් මෙරි මෙරි ගොස් නොපදින තන දන ගන්නාවෝ දිබ්බ චක්කු ඥානයෙන්ද කාමාසව භවසව දිඨාසව අවිද්දාසව ආදී ආශ්‍රවයන් සය කරන ආශ්‍රවසය කරන ඥානයෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය පමන දන ආහාර වළඳීම කුසල කුසල කර්ම කෙරෙහි ඇති සද්ධාව නිරියතප් බහොස්සත භාවය වීරිය සීය ප්‍රඥාව ඥාන සතර යන පසලොස් චරණ ධර්මයන්ද සමන්නාගත වන හේන් ඔබ වහන්සේ විද්‍යාචරණ සම්පන්න නම් වනසේක මාගේ ස්වාමියෝ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් විඤ්ඤාචරණ සංපන්න බුදු ගුණ බලය සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා සාදු සාදු සාදු සුගත බුදු ගුණය සෝ භගවාන් ඉතිපි සුගතෝ සුගතෝ වතසෝ භගවා තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමි තං භගවන්තං සුගතං සිරසා නමාමි මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ දීපංකර බුද්දසේ පාද මූලයේ පතං විජයස්සේ ජයසේ බොමඩ දක්වාම ශාන්ත ගමනින් පැමිණෙහිඳ ගිතිස්මා පරුෂ ලක්ෂණයෙන් යුක්තවන හින්ද මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්තවන හින්ද කාම සුකල්ලි කානුയോഗය අත්ත කිලමතානුയോഗය යන අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍යං අවබෝධ කරගත්හයෙන්ද සත්‍ය වූද සාරවත් වූද අරතවත් වූද මුලමැද අග යහපත් වූ අසෝහාර දහසක් ධර්මස්කන්ධය දේශනා කළහෙන් මාගේ ස්වාමියෝ බුදු පියාණන් වහන්සේ සුගතනං වනසේක මාගේ ස්වාමියෝ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ සුගතෝ බුදු ගුණ බලය සත්‍යය ඒ සත්‍යානුභවයෙන් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා සාදු සාදු සාදු ලෝකවිදු බුදු ගුණය සෝ භගවාන් ඉතිපි ලෝකවිදෝ ලෝකවිදෝ වතසෝ භගවා අං භගවන්තං ලෝකවිදුං සරණං ගච්ඡාමි තං භගවන්තං ලෝකවිදුං සිරසා නමාමි මාගේ ස්වාමිවෝ බුදු පියාණන් වහන්සේ ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගයද සත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්යන්ද අපාය භූමි සතර කාම භූමි සතර රූප භූමි 16 අරූප භූමි 4 යන 31 භූමි තලයන් සහ අවශේෂ ලෝක ධාතුන් සම්මුති පරමාර්ථ වශයෙන් අවබෝධ කරගත්හයෙන් මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්සේ ලෝක විදෝනං වනසේක මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ ලෝක විදෝ බුදු ගුණ බලය සත්‍යය ඒ සත්‍යානුභවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා සාදු සාදු සාදු අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ බුදු ගුණය සෝ භගවාං ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ අනුත්තරෝ පරස ධම්මසාරතේ වතසෝ භගවා තං භගවන්තං අනුත්තරං පුරස ධම්මසාරතං සරණං ගච්ඡාමි තං භගවන්තං අනුත්තරං පුරස ධම්මසාරතං සරසා නමාමි මාගේ ස්වාමිවෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍යසන්නසුසත සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආදී චතුර්විධ සීලයන්ද සීල විසුද්ධිය දෙත්න විසුද්ධිය චිත්ත විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය ආදී සත්ත්ව විසුද්ධියන්ද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන්ද ලොව කිසිවෙකුටත් දමනය කල නොහැකි වූ චණ්ඩවෝ පරසවෝ ජයනයන් ජටලයන් තේරතකයන් දෙවියන් බවන් වෙනසං කාතිහාර ඥානයෙන් උපාය මාර්ගයෙන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ගමනය කලහෙන් අනොත්නර පරස ධම්ම සාරතේ නංවනසක මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගෙන් අනොත්නර පරස ධම්ම සාරතේ බුදු ගුණ බලය සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා සාදු සාදු සාදු සත්තා දේව මනුස්සානම් බුදු ගුණය සෝ භගවා ගෙතිපි සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං වතසෝ භගවා තං භගවන්තං සත්තාරං දේව මනුස්සානං සරණං ගච්ඡාමි තං භගවන්තං සත්තාරං දේව මනුස්සානං සිරසා නමාමි මාගේ ස්වාමීවෝ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ දෙවි මෙනසොංගේ මෙලව පරලව යහපත සඳහා චතුරාර්ය සත්‍ය දේශනා කළහින්ද ලෝභ දේශ මොහ මාන දිට්ඨි යන කෙලස් දොරු කෙරෙම පිනසද දාන සීල භාවනා කුසල විපාකයන් සඳහාද පස්පව් දස අකුසල් පංච නීවරණයන් දුරු කිරීම සඳහාද ජාති ජරා ව්‍යාධි මරණයන් එක්මෙම සඳහාද දෙවි මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම සඳහා ධර්මය දේශනා කළහෙන් සත්තා දේව මනුස්සානං වනසක මාගේ ස්වාමිවෝ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ සත්තා දේව මනුස්සානං බුදු ගුණ බලය සත්‍යය ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකෙන් මිදෙම්මා නිවන් දකෙම්මා සාදු සාදු සාදු බුද්ධෝ බුදු ගුණය සෝ භගවාන් ඉතිපි බුද්ධෝ බුද්ධෝ වතසෝ භගවා තං භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමි තං භගවන්තං බුද්ධං සිරසා නමාමි මාගේ ස්වාමීවෝ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ දුක ඔබ වහන්සේ දුකය දුක නැතිවීමය දුක නිවීමය දුක නිවීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන ආදී වශයෙන් දොළොස් ආකාරයකින්ද පීලන සංකත සන්තාපන විපරිණාම යන දුක්ඛාර දුක්ඛාරත සතරකින්ද ආයෝවන නිදාන සංයෝග පලිබෝධයන සමුදයාර්ථයන් සතරින්ද නිස්සරණ විවේකං අසංකත නමත යන නිරෝධාර්ථයන් සතරින්ද නියාන හේතු දස්සන ආදිපත්‍ය යන මාර්ගාරතයන් සතර යන චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දලස් ආකාරයකින් අවබෝධ කර දේශනා කළහින්ද අත්ත පටිසංවිදා ධම්ම පටිසංවිදා නිරුත්නේ පටිසංවිදා පටිබාන පටිසංවිදා යන චතු විසරද ඥානයෙන්ද ඉන්ද්‍රිය පරපරියත්තේ ඥානය යමක පාටිහාරියේ ඥානය මහා කරුණා සමාපatti ඥානය සම්මඤ්ඤත ඥානය අනාවරණ ඥානය යන සත්න අසාධාරණ ඥානයන්ගෙන්ද නව අරහාදී බුදු ගුණ බලයෙන්ද දස බල ඥාන බලයෙන්ද සෝමසේ ප්‍රත්‍යඥාන බලයෙන්ද තෙසත්ත ඥානයෙන්ද සත්සත්ත ඥානයෙන්ද අනන්ත අප්‍රමාණ වූ ඥානයන්ගෙන් සමන්නාගත වන හේන් බුද්ධනං වනසේක මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ බුද්ධ බුදු ගුණ බලය සත්‍යයි ඒ සත්‍යනුභාවයෙන් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා සාදු සාදු සාදු භගවා බුදු ගුණය සෝ භගවාන් ඉතිපි භගවා භගවා වතසෝ භගවා තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං භගවන්තං සිරසා නමාමි මාගේ අමාමෙනි පියාණන් වහන්සේ ඔබ වහන්සේ ඓශ්වර්ය භාග්‍ය කාම භාග්‍ය යස භාග්‍ය සේ භාග්‍ය ධර්ම භාග්‍ය ප්‍රයත්න භාග්‍ය යන භාග්‍යයන්ගෙන්ද ක්ලේශ මාර අபிසංස්කාර මාර ස්කන්ධ මාර දේව පුත්‍ර මාර මච්චු මාර යන මාරයන් පරාජය කළහෙන්ද නිස්කන්ධ ධාතු ආයතන සත්‍යං ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ධර්ම දස අකුසල ධර්ම දස කුසල ධර්ම දස සංයෝජන ධර්ම දස පාරමිතා දස සංඥා පංච නීවරණ ධර්මයන් මනාකොතෙන් අවබෝධ කළහෙන්ද සතර සතිපට්ඨානය සතර විද්දේපාද සතර සම්්‍යක් ප්‍රධාන වීර්ය පංච බල පංච ඉන්ද්‍රිය සත්ත බොද්ධංග ආර්ය අෂ්ටාංගික මාර්ග යන සත්‍ය සම්බෝධි පාක්ෂික ධර්මයන් අවබෝධ කලෙන්ද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දානය පිය වචනය අරත චර්යාව සමානාත්මතාවය ත්‍රිවිධ චර්යා සහ පංචමා දානයන්ගෙන්ද භජනය කලයත ගුණය භජනය කලහෙන්ද විභාග කලයත සියලු ධර්මයන් විභාග කලෙන්ද මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්සේ භගවානං වනසේක මාගේ ස්වාමිව බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ භගවා බුදු ගුණ බලය සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකෙන් මෙදම්මා නිවන් දකින්වා සාදු සාදු සාදු මාගේ ස්වාමිව බුදු පියාණන් වහන්සේ නව අරහතේ බුදු ගුණ බලය සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකෙම්වා ඒ අසීමිත ගුණස්කන්ධයට දහත් මුදුනත තබා මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස විපස්සේ භගවරහං සම්මා සංබුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත ඉන්නේ අනන්ත දුකේ සිකේ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත නිද්දේ අනන්ත දුතේ වෙස්ස භෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත නිද්දේ අනන්ත ජොත කකුසන්ධෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත නිද්ද අනන්ත ගති කෝනාගමනෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත නිද්ද අනන්ත දුතේ කස්සපෝ භගවරහං සම්මා සංබුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත නිද්දේ අනන්ත දුතේ අම්මා කං ගෝතමෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත පුඤ්ඤෝ අනන්ත නානෝ අනන්ත ගුණෝ අනන්ත තේජෝ අනන්ත නිද්ධේ අනන්ත ජොති සත්තිමේ බුද්ධා භගවන්තෝ අරහන්තෝ සම්මා සම්බුද්ධා අනන්ත පුඤ්ඤං අනන්ත නානා අනන්ත ගුණං අනන්තතදා අනන්තං ඉද්ධිමන්තං අනන්ත ජොතිමන්තා මයිහං නාතා මයිහං වේපා මයිහං තානා මයිහං ලේනා මයිහං පතිසරණා අනන්ත පුඤ්ඤා බුද්ධා භගවන්තෝ අනන්තේහි පුඤ්ඤ චක්කේහි මං රක්ඛන්තු සම්මදා අනන්ත ඥානා බුද්ධා භගවන්තෝ අනන්තේ ඥාන චක්කේහි මං රක්ඛන්තු සම්මදා අනන්ත ගුණාබුද්ධා භගවන්තෝ අනන්තේ ගුණචක්ඤේ මං රක්ඛන්තු සම්බදා අනන්ත තේජා බුද්ධා භගවන්තෝ අනන්තේ තේජ චක්ඤේ මං රක්ඛන්තු සම්බදා අනන්ත නිද්දමන්තා බුද්ධා භගවන්තෝ අනන්තේ නිද්ද චක්ඛේ මං රක්ඛන්තු සම්බදා අනන්ත ජුතිමන්තා බුද්ධා භගවන්තෝ අනන්තේ ජොති චක්ඛේ මං රක්ඛන්තු සම්මදා අම්මේ මහිත්නිකා සම්මා සංබුද්ධා සබ්බේ සම්මා සංබුද්ධ චක්කේ මං රක්ඛන්තු සම්බදා සබ්බේ මහිත්නිකා පඤ්ඤේක සංබුද්ධා සම්මේහි පච්චේක සංබුද්ධ චක්කේ මං රක්ඛන්තු සම්බදා සබ්බේ මහින්දිකා කීනාසවං අරහන්තෝ සම්මේහි අරහන්ත චක්කේහි මං රක්ඛන්තු සම්මදා සම්මේ මහින්දිකා අරියා සම්මේහි නරිය චක්කේහි මං රක්ඛන්තු සම්මදා සම්මේ මහින්దికා දේවා සම්මේහි දේව චක්කේ මං රක්ඛන්තු සම්බදා සම්මේ මහින්దికා ඉන්දා සම්මේහි ඉන්ද චක්කේ මං රක්ඛන්තු සබ්බදා සම්මේ මහින්దికා බ්‍රහ්මා සබ්බේහි බ්‍රහ්මචක්කේහි මං රක්ඛන්තු සම්මදා සබ්බේ මහිද්නිකානාගා සබ්බේහි නාග චක්කේහි මං රක්ඛන්තු සම්මදා සබ්බේ මහිද්නිකා ගොරලා සබ්බේහි ගරුල චක්කේහි මං රක්ඛන්තු සම්මදා सबे महिदिका सबे चक चके मंगरखंत सबदा सबे का रक्षसा सबे रक्षस चके मंगरखंत सबदा सबे महिदिका गंधभा සබ්බේ ගන්ධබ්බචක්ඛේ මං රක්ඛන්තු සම්බදා සබ්බේ මහින්දිකා කුම්බන්දා සබ්බේ කුම්බන්ද චක්ඛේ මං රක්ඛන්තු සබ්බදා සම්මා සම්බේ සම්මා සංබුද්ධා සම්මේ පච්චේක සංබුද්ධා සම්මේ කේනාසවා සම්මේ අරහන්තෝ සම්මේ අරියා සම්මේ දේවා සම්මේන්නා සම්මේ බ්‍රහ්මා සම්මේ නාග සම්මේ ගරුලා සම්මේ අක්කා සම්මේ රක්ඛසා සබ්බේ ගන්ධබ්බා සබ්බේ කුම්බන්නා මං රක්ඛන්තු සම්බදා සත්බුදු පිරිදෙහි සත්‍ය බලන ක්‍රමය අලුයම පහටත් හයටත් අතර කාලයේ නොපෙමෙනු නෙළුම් මල් කැකුලක් ගෙන 108 වරක් මෙයින් පිරිත් කළ කලෙහි එය පුබුදු වී තමන් ඉන්න දෙසට නැමේ අද්දුටුවයි. සීලයෙහි පිහිටා දරුවන් නැමද මේ පිරිත සජ්ජායනා කළ යුතුය. අනුන්ට කියන විට මයිහන් යන තැනට තුයිහන් කියාද මං යන තැනට ත්වං කියාද යෙදිය යුතුය. මෙයින් 108 වර පිරෙන විට පුදුම ගුණ ලැබේ. වනගතව විවේකීව භාවනා වඩන යෝගී උතුමන් උදෙසාම විශේෂයෙන් සකස් කරන ලද්දකි. මේන් සියලු අමනුෂ්‍ය බය රෝග බය අපල උපද්‍රවාදී දුරු වී දේවාරක්ෂාව ලැබේ. කුඩා දරුවන්ට විශේෂයෙන් ඵලදායි වේ. බලංගොඩ බුදුන් වෙල හාමු මහතා වෙතින් පූජනීය රාජකීය පඬිත මාතරසී නානාරාම මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේට ලැබුණු පිරිතයි.